කල්යාණි මාවතේ ධම්මදස්සේ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද දොළොස්වල උදිතධීර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරකව පිළිගනිමු සාදු සාදු සාදු අයං භදන්තා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 රාගෝ උප්පතෝති උච්චති ලෝභෝ ධම්මානං පරිපන්තෝ වයෝ රත්තිං දිවක්ඛයෝ ඉත්තිමලං ධම්මචරියස්ස එත්තායන් සච්ජතේ පජාති වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි මම අද තෝරගත්තේ සූත්‍ර දේශනාවක් මේ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ මේ දේශනාවට කියනවා නජීරති සූත්‍ර සූත්‍රය මොකද්ද දේශනාවේ නම නජීරති සූත්‍රය බොහොම ප්‍රසිද්ධ දේශනාවක් ගොඩක් පාර සමහර විට අහලත් ඇති ඒ වුණාට ඉතාම වටිනවනේ දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහනවා ඒ ප්‍රශ්න ටික මුලින්ම සඳහන් වෙනවා මුලින්ම අහනවා කින්සු ජීයති. ඉගෙන කුමක් දිරයිද? කින් නජීයති. කුමක් නොදිරයිද? කින්සු උප්පතෝති උච්චති. ඒ කියන්නේ වැරදි මාර්ගය කියන්නේ කුමක්ද? වැරදි මාර්ගයේ යනු කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නේ. කිංසු ධම්මානං පරිපන්තෝ ඒ හතරවෙනි ප්‍රශ්නය ඒ තමයි කුසල ධර්මයන්ට ඇති උවදුර කුමක්ද? උවදුර කියන්නේ බාධාව, අනතුරු. කුසල ධර්මයන්ට තියෙන බාධාව කුමක්ද? ඊළඟට පස්වෙනි පස්වෙනි ප්‍රශ්නේ අහනවා කින්සු රත්ත්‍ෙන් දිවක්ඛයෝ කින්සු රත්ත්‍ෙන් දිවක්ඛයෝ කියලා කියන්නේ රෑ දවල් ගෙවෙන්නේ කුමක්ද රෑ දවල් ගෙවෙන්නේ නැත්නම් ගෙවි යන්නේ කුමක්ද හයවෙනි ප්‍රශ්නේ අහනවා කිම් මලං බ්‍රහ්මචරියස්ස බ්‍රහ්මචර්යාවට තියෙන මලකඩ කුමක්ද කියලා. බ්‍රහ්මචර්යාවට ඇති මලකඩ කුමක්ද? කින් සිනාන මනෝදකං. ඊළඟ හත්වෙනි ප්‍රශ්නය කින් සිනාන මනෝදකං. ඒ කියන්නේ දිය නුමුසු නෑම කුමක්ද? වතුර නැතුව නාන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. දිය නුමුසු නෑම කුමක්ද? ඊළඟට ප්‍රශ්න හතක් අහලා ආයෙමත් තව ප්‍රශ්නයක් අහනවා. කති ලෝකස්මින් චිද්දානි යත් චිත්තං නතිත්ථති අය ඊළඟ ප්‍රශ්නය අහනවා කුසල් සිත නොපිහිටන සිදුරු කීයක් තිබේද කියලා. ඒ කියන්නේ අපේ මනස තුල කුසල් සිත නොපිහිටන සිදුරු කීයක් තිබේද? ඒවා මේ ප්‍රශ්නවල උත්තරත් එක්ක පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙයි. ඉතින් තථාගතයන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. පළවෙනි පිළිතුර නම් බොහෝම ප්‍රසිද්ධයි. පළවෙනි ප්‍රශ්නයට මලගෙවල් වලත් ගහලා තියෙනවනේ. ඉස්සලම ඇහුවේ දිරන්නේ කුමක්ද? උන්වහන්සේ පිළිතුරු දුන්නා රූපං ජීරති. රූපය දිරයි. රූපය කියන්නේ මොකක්ද කියලා සෑම කෙනෙක්ම දන්නවා. සැටියෙන්ම කිව්වොත් රූපය කියන්නේ මේ ශරීරයට කියන නමක්. අපේ ශරීරයට, කයට කියන නමක්. මේ ශරීරයට රූපය කියලා කියන්නේ නැත්නම් කය කියන වචනය භාවිතා කරනවා. කය කියලා කියන්නේ මේ කය කියන වචනේ තේරුම තමයි සමූහය කියන එක. හොඳින් මතක තියාගන්න. කාය කියලා කියන්නේ සමූහයට. රාශියට. ගොඩට. එකතුවට. තමයි කය කියලා කියන්නේ. සමූහයක් රාශියක් ගොඩක් එකතුවක්. කැටියෙන්ම කියන්නේ මේක එකක් නෙවෙයි කියන එක. ගොඩක් කියන එක. ඒකෙන්ම තියෙනවා කය පිළිබඳ ලොකු අවබෝධයක් වචනාර්ථය තුළම. මොකද අපි හිතන් ඉන්නේ ශරීරය එකක් කියලානේ. Tamange ශරීරය එකක් කියලා හිතන් ඉන්නේ. එකක් කියලා හිතන් ඉන්න එකත් එක්ක තමයි අපිට හිතෙන්නේ මම කියලා. ඇයි මම කියන්නේ තනි කෙනෙක්නේ. ඉතින් මේ කය එකක් විදිහට ගත්ත නිසා තමයි මම කියලා කෙනෙක් ඉන්නේ. මම කියලා කෙනෙක් ඉන්න නිසා තමයි මගේ කියලා සංහාවෙන් අල්ලගත්ත දේවල් තියෙනවා. ඊළඟට මම කියලා කෙනෙක් හදාගත්ත නිසා තමයි මට අයත් දේවල් කියලා ටිකක් පිටින් අල්ලගෙන ඉන්නේ, උපාදාන කරගෙන ඉන්නේ. ඉතින් කය දෙස බලන්න පුළුවන් නම් මේක එකක් නෙවෙයි ගොඩක් කියලා අර මමත්වය Taman තුල අඩු වෙනව ඇත්තටම. ඇත්තටම ගොඩක්නේ මේ නිකම් මනස්කල්පිතව බලන්න පුරුදු කරනව නෙවෙයි. යථාර්ථය බලන්න පුරුදු කරනවා. බලන්න කොයි පැත්තෙන් ගත්තත් ගොඩක්. දෙතිස් කොටස් විදිහට ගත්තොත් කොටස් 32ක් නේ. කේස්, ලොම්, නියදත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු ඔය විදිහට කොටස් 32ක් තියෙනවා 32ම මේ මොහොතේ සඳහන් කරන්නේ හැම කෙනෙකුටම පාඩන්නේ කොටස් 32. ඉතින් බලන්න එහෙම ගත්තොත් කොටස් 32ක්. ඊළඟට ධාතු වලට බෙදලා ගත්තොත් පඨවි ධාතු මුස්සක් තියෙනවා. පඨවි කියේ තද ගතියෙන් යුතු, ගොරෝසු ගතියෙන් යුතු පොළවට පස් වෙන ස්වභාවයෙන් යුතු කොටස් 30ක්. අර කෙස්ලොම්, නියදස්, සම්මස්නහර, ඇට ඇට මිදුළු, වකුගඩු මේ වගේ 20ක් තියෙනවා. ඊළඟට ආපෝ ධාතු 12යි. ආපෝ කියන්නේ වැగిරෙන දේවල්, ජලය බඳු දේවල්. ජලයට සමාන ජලයට අයිති දේවල්. ශරීරයේ තියෙන පිත, සෙම, පෙරව, ලේ, දහඩිය, මේදය, කඳුළු ඊළඟට මේ හැමේ තියෙන තෙල් ඒකට කියනවා වුරුණු තෙල් කියලා. ඒ වගේම හන්දිවල තියෙනවා ජෙල් එකක් ක්‍රියාකාරීත්වය පහසු වෙන්න අපේ ශරීරේ හන්දි තියෙන 100 100 කීයක් 180ක් හන්දි තියෙනවා අපේ ශරීරේ. ඉතින් 180ක් සන්දිවලම තියෙන ජෙල් එක ඒකට කියනවා සිංහල භාෂාවෙන් සඳ මිදුළු කියලා. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන නම දන්නවනේ. සිංහල භාෂාවෙන් කියන්නේ සඳ මිදුළු කියලා. ඊළඟට සැරව, ලේ සැරව, ඊළඟ මුත්‍රා මේවා තමයි ආපෝ ධාතු. අ දැන් බලන්න පත් ආපෝ ධාතු තියෙනවා ශරීරය තුල 12ක්. ඊළඟට තේජෝ ධාතු තියෙනවා ශරීරය තුල 4ක්. තේජෝ කියන්නේ උෂ්ණත්වය ශරීරය තුල පවතින. තේජෝ ධාතු හතරක් අපි දන්නවා. දවසින් දවස කය දිරවන උෂ්ණත්වය. මේ අපි වයසට යන්නේ කෙස් ගස් පැලෙන්නේ දත් දුරවර්ණ වෙන්නේ කුකුරන්නේ නියපොතු වෙනස් වෙන්නේ අස්ති මෝරන්නේ හැම මෝරන්නේ උෂ්ණත්වයක් නිසා කය තුල. ඒකට කියනවා ජීවන තේජෝ ධාතුව කියලා. ඊළඟට කය තුල තියෙනවා රෝගාතුරු වුණහම කය උණුසුම් කරවන ස්වභාවයක්. සංතාපන තේජෝ ධාතු කියලා. සංතාපන තේජෝ ධාතුවෙන් කරන්නේ ලෙඩක් හැදුනහම කය දැඩිව උණුසුම් කරනවා. අපි හිතමු උණ කියලා හරියට උණ වගේ. උණ කියලා කියන්නේ මොකද්ද කියලා අපි සාමාන්‍යයෙන් දන්නේ නැතිනේ. සිංහල අපේ ඉගැන්වීම් සිංහල ඉගැන්වීම් වල තනුව උණ කියලා කියන්නේ අපේ මේ ආහාර ජීර්ණ පද්ධතියට අදාළව හටගන්නා වූ යම් උෂ්ණත්වයක් කය මතු පිටට පැමිණෙනවට ස්පර්ශ ඉන්ද්‍රියට පැමිණෙනවා ස්පර්ශ ඉන්ද්‍රිය කියේ හැමත පැමිණීම ඒක අපි සාමාන්‍යයෙන් ಗುಣ සත්‍යයක් කියලා සිංහලෙන් ඉගෙන ගන්නවා ඉතින් ඒක බටහිර ක්‍රමයට නම් නොඑක් විදිහට කය මතු පිට සහ අභ්‍යන්තරය තුල එය මන බලන උපකරණාදිය තිබෙනවා. ඉතින් ඒ තේජෝ ධාතුවක් තමයි මේ උණ, හිස රදය, සරම්ප, පැපොළ, වසූරිය, ඔය ඩෙන්ගු, දැන් පවතින කොරෝනා ඒ වගේ තත්ත්වවලදී මේ කය උණුසුම් වෙන ස්වභාවය තමයි අර සංතාපන තේජෝ ධාතු. ඒක දෙවෙනි එක. කය දිරවන උෂ්ණත්වය, ඊළඟට රෝගාතුරු අවස්ථාවේදී හය උණුසුම් කරවන්නා වූ උෂ්ණත්වය ඊළඟට තියෙනවා ඊළඟ උෂ්ණත්වයට අපි කියනවා පාචක තේජෝ ධාතුව කියලා පාචක පාචක තේජෝ තේජෝ ධාතුව කියලා කියන්නේ අපේ අපි ගන්න ආහාර පාන දිරවන උෂ්ණත්වය ආහාර පාන දිරවන උෂ්ණත්වය ඒකට තමයි කියන්නේ පාචක තේජෝ ධාතුව කියලා ආහාර පාන දිරවන උෂ්ණත්වය පාචක තේජෝ ධාතුව ඒක බහුල වශයෙන් තියෙන්නේ ආමාශය තුල බහුල වශයෙන් තියෙනවා ඊළඟට ආමාශයෙන් පහළ බඩවැලේ නැමිලා නැමිලා තියෙන තැන්වලත් ආහාර පාන මද මද දිරවීම සිදු වෙන නිසා ඒ වැත්තේ උෂ්ණත්වය පවතිනවා. ඉතින් ඒකට අපි හඳුන්වන පාචක තේජෝ ධාතුව කියලා. දැන් බලන්න තේජෝ ධාතු කීපයක් අපි කිව්වා. ජීරණ තේජෝ ධාතුව ඊළඟට සංතාපන තේජෝ ධාතුව පාචක තේජෝ ධාතුව ඊළඟ එක තමයි පරිදහන තේජෝ ධාතුව හතර පරිදහන පරිදහන කියලා කියන්නේ කය දවන කියන එකයි කය දවන කියන්නේ අසනීපයක් නැතුව ශරීරය උණුසුම් වීම. අසනීපයක් නැතුව ශරීරයේ උණුසුම් වීම. උදාහරණයක් විදිහට මේ වාඩි වෙලා ඉන්නකොට ඇඟ උණුසුම් වෙනවා. සමහර විට යම්කිසි ව්‍යායාම කරනකොට වැඩක් කරන විට ඇඟ උෂ්ණත්වයටපත් වෙනවා. අවුරස්ණය නිසා ඇඟ උෂ්ණත්වයටපත් වෙනවා. ගිනි රස්ණය නිසා උෂ්ණත්වයටපත් වෙනවා. සමහර විට අධික ගොරෝසු ඇඳුම් ඇඳගෙන ඉන්නකොට කය උෂ්ණත්වයටපත් වෙනවා. මෙන්න මේ වගේ ලෙඩක් නැතුව ඇඟ උණුසුම් වෙන ස්වභාවයට අපි කියනවා පරිඩහන කියලා. පරිඩහන කියන වචනේ තේරුම විශේෂයෙන් කය දවන උණුසුම කියන එකයි. විශේෂයෙන් කය දවන උණුසුම. එහෙනම් කය කියන්නේ තේජෝ ධාතු හතරක්. ඒ වගේම කය කියන්නේ වායෝ ධාතු හයක්. වායෝ කියලා කියන්නේ කුමක්ද කියලා දන්නවනේ. සුළඟට කියන නමක් වායෝ කියලා කියන්නේ. සුළඟට කියන නම. ඒ කියන්නේ අපි මේ කන බොන ආහාර ශරීර අභ්‍යන්තරයට අරගෙන යන්නේ සුළඟ විසින්. ඒ ආහාර පාන ජීර්ණය වුණාට පස්සේ ශරීරයෙන් බැහැර කරන්නේ මල මුත්‍ර විදිහට දහඩිය විදිහට, කඳුළු විදිහට, සොටු විදිහට, කබ විදිහට එයා බැහැර කරන්න උපකාර වෙන්නේ සුළඟ. ඒ වගේම මේ ආහාරවල තියෙන පෝෂණීය කොටස් ශරීරයේ හැම තැනම අරගෙන යන්නේ ලේ ධාතුවත් එක්ක එකතු වෙලා හැම දමනියක් තුලම සිරාවක් තුලම කේසනාලිකාවක් තුලම අරගෙන යන්නේ කුලමින් තමයි වායෝ ධාතුව. ඒ වගේම මුළු ශරීරයේම ලේ ගමනාගමනය සිදු කරවන්නේ වායෝ ධාතුව විසින්. ඊළඟට ඔක්කාරය, වමනය, හික්කා වැටීම, අපික්කා වැටෙනවා කියලා අපි කියන්නේ. නියම වචනේ හික්කා වැටීම ඒ වගේම කෙල ගිලීම, කෙල ගැසීම, වැසිකෙලි කැසිකෙලි යාම මෙන්න මේ ක්‍රියාදාමයන් සියල්ලම සිදු වෙන්නේ වායෝ ධාතුවෙන්. ඒ වගේම ශරීරය තුල සිදුවෙන සියලු චලනයන් සිදු කරන්නේ වායෝ ධාතුව විසින්. ශරීරයේ සෑම චලනයක්ම සිදු කරන්නේ වායෝ ධාතුව විසින්. ඉතින් මේ වායෝ ධාතු කොටස් හයකට බෙදෙනවා බුදුදහමේ වායෝ ධාතු හයක් උගන්වනවා. ඒ මොනවද? උද්දංගමා වාතා උඩට ගමන් කරන වායුව ඒක යටිපතුල ඉඳන්ම ශරීරේ උඩට ගමන් කරන සුළඟක් තියෙනවා. උද්දංගමාවාසා. අදෝගමාවාසා හිස් මුදුනේ ඉඳන් යටිපතුල දක්වා ගමන් කරන සුළඟක් තියෙනවා. ඒකට කියන අදෝගමා පහළට ගමන් කරන සුළඟ. කුච්චසයාවාසා කුස ඇතුලේ තියෙන සුළඟ. මෙතෙන්දී කුස ඇතුළ කියලා කිව්වේ අර බඩවැල් ඇතුළේ නෙමෙයි නහර ඇතුලේ නෙවෙයි ඒ වකුගඩු අරව මේව නැතුව නිකන් ඒ ඒ අතර ඉඩකඩ තියෙනවනේ අවයවයන් අතර. ඒ අවයවයන් අතර ඉඩකඩේ පිරීලා තියෙන සුළඟ කුච්චිසයාවාක. කුස තුල පවතින සුළඟ. කොට්ටසයාවාක. කොට්ටසයාවාක කිව්වේ බඩවැල් තුල, නහරවැල් තුල, අර කන්දර තුල, කන්දරා කියලා කියන්නේ හාම මාසුයි ඇට සැකිල්ල එකට බැඳලා තියෙන ලේ ගමන් කරන්නේ නැති නහර විශේෂයක් තියෙන නහර 60ක් තියෙනවනේ කණ්ඩරා කියලා ඒව තුල ඒ වගේම දමනි සිරා කේසනාලිකා තුල මෙන්න මේ පවතින සුළඟට අපි කියනවා කොට්ටසයා වාතා කොටස් තුල පවතින සුළඟ කියලා ඊළඟ එක තමයි අංග මංගානු සාරිනෝ වාතා අංග මංගානු සාරිනෝ වාතා කියන්නේ අවයව සොලවන සුළඟ ශරීර අවයව සොලවන්නා වූ සුළඟ ඒකට අපි චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියනවා චිත්ත කිරිය කියේ සිත කියන දේ කරන වායෝ ධාතුව කියලා හඳුන්වනවා ඊළඟට අස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස මේ තමයි වායෝ ධාතු බලන්න දැන් එහෙම ගත්තොත් පඨවි ධාතු 20යි ආපෝ ධාතු 12යි එතන 32යි තේජෝ ධාතු 4යි වායෝ ධාතු 6යි බලන්න එතනම 42ක් වෙනවා බලන්න ඒ එහෙ පිටීර ගත්තක් කොටස්. තව ඊටාම සිවුම්ම ගියොත් එහෙම. කෙස් ගහක් ගත්තොත් කෙස් ගහ ඇදිලා තියෙන්නේ පරමාණු වලින් ගත්තොත් පරමාණු 10000 ගානකින්නේ. බුදුදහමේ පරමාණු කියන වචනේ උගන්වනවා. නමුත් පරමාණු කියන වචනේ බුදුදහමේ මේ කුඩා ඒකකයේ හඳුන්වන නම නෙමෙයි. කුඩාම ඒකකය හඳුන්වන නම බුදුදහමේ රූප කලාප කියලා. එනම් රූප කලාපය පරමාණුව කියන එක ඒකට වර්ගීකරණය කිරීමක් කළා තියෙනවා. ඒ පරමාණුව කියන වචනේ කොහොම හරි යෙදලා තියෙන 10 වෙනි අවස්ථාව හඳුන්වන්න තමයි. පළවෙනිම අවස්ථාව රූප කලාප. ඊළඟ ඊට වඩා ටිකක් ලොකුවට තව නමක්. ඊට වඩා ලොකුවට තව නමක්. ඔබ වෙලා 10 වෙනි නම හැටියට තමයි පරමාණු කියන නම තිබෙන්නේ. ඉතින් කෙසේ නමුත් රූප කලාප කියන ඉතාම කුඩා කොටස් වලට පරමාණු වලටත් වඩා කුඩා කොටස් වලට බන්නේ රූප කලාප වලට බෙදුවොත් එහෙම කොච්චර කොටස් ගොඩක්ද කොච්චර සමූහයක්ද මෙන්න මේක නිසා තමයි කියන්නේ කය සමූහය කියලා ඉතින් මේ කය ජීර කිදිරනවා. දිරනවා කියන්නේ උපන් දවසේ පටන්ම ටික ටික ටික ටික වයසට යනවා. මුලින් වයසට යනකොට ආශ්‍රය හිතෙනවා තරුණ වෙනවා, ලොකු වෙනවා, ලස්සන වෙනවා, ශක්තිමත් වෙනවා කියලා ආශ්‍රය හිතෙනවා මුල් කාලේ. මේ තරුණ වෙන්න, ලොකු වෙන්න කියලා ආශ කරන්නේ වයසට යාමට තමයි. ඒත් වයසට යාම තමයි දිරීමයි. ඒ දිරීමේ පළවෙනි අවස්ථාව. හැදිලා වැඩිලා ශක්තිමත් වෙලා ලොකු මහත් වෙන එක. ඊට පස්සේ මැද අවස්ථාවට එනවා. ඊට පස්සේ අර හැදිලා වැඩිලා එක නතර වෙලා පවතිනවා. ඊට පස්සේ දෙව තුන්වෙනි අදියර පටන් ගන්නකොට අරවා හැදිලා වැඩිලා ලොකු මහත් වෙච්ච එක ටික ටික ටික ටික දිරන්න ගන්නවා. ඉස්සර නම් සාමාන්‍ය මිනිසුන්ගේ අවුරුදු 60න් පස්සේ වගේ තමයි ශරීරයේ කොටස් දිරන්න පටන් අරගෙන තියෙන ඉස්සර මිනිස්සුන්ගේ. දැන් වෙනකොට නමුත් අවුරුදු 38න් පස්සේ විතර වගේ ගොඩාක් දෙනෙක්ගේ දිරීම ආරම්භ වෙන අවුරුදු 38න් විතර පස්සේ කායික ශක්තිය අසීමිත විදිහට පිරිහිලා යනවා. ඒ වගේම ශරීර ශරීරය දුර්වල වෙන්න දිරන්න කෙස් ලොම් හම මාංශ පේශි අස්ථි මෙයා දිරීම ආරම්භ වෙනවා ටික ටික. ඉස්සර මිනිස්සු නම් එහෙම දිරීම වළක්වා ගන්නට එයාලා සමහර විට නොඑක් ඖෂධ වර්ග හෝ භාවිතා කරන්න තියදුනා. ඒ වළක්වා ගන්න නොඑක් ඖෂධ වර්ග පවා භාවිතා කරන්නට යෙදුනා ඉස්සර මිනිසුන් විසින් මේ වයසට යාම අඩු කරලා, හැම රැලි වැටීම නැති කරලා, වලිත පලිත නැති කරලා ඒ කියන්නේ හැම රැලි වැටීමයි කෙස් ලොම් ආදී පැහීමයි ඒව නැති කරලා කායික ශක්තිය ඇති කරගන්නට උන් ඖෂධයෝ භාවිතා කළා. ඒ ඖෂධ රසායන ඖෂධ කියලා හඳුන්වනු ලබනවා. රසායන ඖෂධ කිව්වහම සමහර කෙනෙක් වැරදි අර්ථයකට යන්න පුළුවනි. නමුත් එහි තේරුමම අර ශරීරයේ ජරා වලි පලිත නසා කය ශක්තිමත් කරන්නා වූද නිරෝගීමත් කරන්නා වූද යම් ඖෂධයක් වේනම් එය රසායනයි කියලා තමයි ආයුර්වේදේ උගන්වලා තිබෙන්නේ. ඉතින් කෙසේ නමුත් දැන් අවුරුදු 38 විතර වෙනකොට දිරන්න පටන් ගන්නවා. ඉතින් දිරලා දිරලා අන්තිමට මැරෙනවා. මැරුණට පස්සෙත් තිදිමිලා නිල් වෙලා දිරලා දිරලා අන්තිමට පොළොවටම පස් වෙලා යනවා. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේ වදාලා රූපං ජීරති රූපය දිරනවා. ඊළඟ නොදිරන්නේ කුමක්ද කියලා ඇහුවා. උන්වහන්සේ පිළිතුරු දුන්නා නාම ගොත්තං නජීරති කියලා. මලගෙවල් වලත් අහලා තියෙන්නේ. රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති කියලා. නාමය සහ ගෝත්‍රය නොදිරයි. ඒ කියන්නේ මිනිස්සෙක් මැරුණහම කය පොළවට පස් වෙලා යනවා. ඒ වුණාට ඒ තැනැත්තගේ නමයි ගෝත්‍රයයි දිරන්නේ දිරනවද? දිරනවද නැද්ද? නැහැ. ඇත්තටම දිරනවා මට තේරෙන විදිහට නමයි ගෝත්‍රයයි. දැන් බලන්න මම අපේ තාත්තා මැරුණා එයා ගැන මම දන්නවා. අපේ සීයා මැරිලා තියෙන්නේ මන් දන්නේ නැති කාලේ. මම එයා ගැන දන්නේ මම දන්නේ එයාගේ නම විතරයි. ඊළඟ සීයාටත් තාත්තා කෙනෙක් හිටියනේ එයා ගැන මම කොහොමවත් දන්නේ එයාට තාත්තා කෙනෙක් ඉතින් එයා ගැන මම දන්නේ ඒ කියන්නේ නමයි ගෝත්‍රයයි දිරලා ගිහිල්ලානේ. අවුරුදු 200ක් යනවත් පෙර නමයි ගෝත්‍රයයි දිරනවා. අපි මේ දැන් කතා කළාට අපිත් එක්ක ඉන්න යාළුවෝ මතක අපිට විතරයි. දැන් අපේ අපේ අම්මයි තාත්තයි අපිට මතක තියෙයි. අපේ දරුවෝ ඉන්නව නම් ටිකක් ලොකු ළමයි අවුරුදු 12ට වඩා වැඩි වගේ අය. ඒ ළමයින්ට මතක තියෙයි ජීවිත කාලය. අපේ අම්මයි තාත්තයි මැරෙනවා. ඊට පස්සේ පරපුරට මතක නැහැ. දිරලා ගිහිල්ලා. ඒ මලගෙවල් වල එක ගැහුවට ඒක හරියන්නේ නැහැ කියලා හිතෙනවා. දිරන යනවනේ. දිරලා යන්නේ නැත්තම් හත්මුතු પરම්පරාවකටත් එහා අපිට මතකයක් තියෙන්න එපාය. එහෙම මතකයක් නැහැ කාටවත්. මොන පවුලකවත් නැහැ මතකයක් තියෙන කෙනෙක්. මොදුරාගේ නාම ගෝත්‍ර ඇති කෙනෙක් නැහැ. මෙතෙන්ද කියන්නේ නාම ගොත්සං ජීරතේ කියලා හොඳට මතකේ තියාගන්න මේ කෙලෙස් සහිත පුතක් ජනු මිනිසුන්ට නෙමෙයි මේකේ අට කතාවේ පැහැදිලි කරලා දෙනවා මේ කියන්නේ බුදුවරුන්ටයි කියලා බුදුවරුන්ගේ නාම ගෝත්‍ර ගැනයි. බුදුවරුන්ගේ නාම ගෝත්‍ර හවල් ගෝත්‍රයේ හවල් නමින් බුදු කෙනෙක් වැඩ හිටියා කෙනෙක් දිලා යන්නේ නෑනේ. තව බුදු කෙනෙක් පහළ වුණාම මතු කරන දක්වනවා ආයි නොදිරා තිබෙන නිසා. ඒකනේ අපි අපි කතා කරනවා මේ බුදුදහමේ අපේ බුදුරජාණන් වහන්සේ ගැන. මේ මහා භද්‍ර කල්පේ පහළ වුණ කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම සතර බුදුරජාණන් වහන්සේ. කල්ප 100ක් ඇතුළත ලෝ පහළ වෙච්ච විපස්සී සිකී වෙස්සඹූ කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම සත්බුදුවරු ගැන. ඊළඟට අත් සූවිසි බුදුවරු ගැන කතාග බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබාගත් සූවිසි බුදුවරු 24ක් නම වෙනවා. ඊළඟට අටවිසි බුදවරු ගැන කතා කරනවා. අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස විවරණ ලබා ගත්තා අනියත විවරණ අර 24 නමක්ගේ නියත විවරණනේ අනියත විවරණ ලබා ගත්තා 512027 නමක් බුදුවරුන්ගේ 512027 නමක්. දැන් 27න් අර 24 අයින් වෙන්න ඕනේ. ඉතින් අනියත විවරණ. ඒ කියන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ දැකලා තියෙනවා බුදුවරු 512027 නම. බුදුරුද හමු වෙලා තියෙනවා. ආරමී පුරණ කාලේ. ඉතින් බලන්න බුදුවරුන්ගේ නාම ගෝත්‍ර දිරන්නේ නැහැ. ඒකට විතරයි මේ නාම ගොත්තංග ජීරති කියලා කිව්වේ. මේක මේ මල ගෙවල් වල ගැහුවට හරියන්නේ. ඒක ගැලපෙන්නේ නෑ ඇත්තටම. අර්ථවත්ව අර්ථය දන්නේ නැතුව මේකේ තේරුම දන්නේ නැතුව ගහන එකක් විතරයි. නාම ගොත්තං නචිරති. ඊළඟට ඇහුවා කිංස උප්පතෝති උච්චති. වැරදි මාර්ගය කියන්නේ කුමක්ද? තථාගතයන් වහන්සේ පිළිතුරු දුන්නා රාගෝ උප්පතෝති උච්චති. වැරදි මාර්ගය කියන්නේ රාගයයි කියලා. ඒක මතක තියාගන්න. වැරදි මාවත තමයි රාගය. ඒ කියන්නේ නොයා යුතු මාවත. අපි හැම කෙනෙක්ගේම හිත තුළ රාගය කියන එක තියෙනවා. රාගය කියන ක්ලේශය නැති වෙන්නේ අනාගාමී ඵලයට පත් වීමෙන්. නමුත් අපි තේරුම් ගන්න ඕනි ඒක වැරදි මාවතක්. ඒ කියන්නේ අපිව සම්පූර්ණයෙන්ම වැරද්දට යොමු කරන, පාපයට යොමු කරන, අපේ සීලය නැති කරන, අපේ ගුණය නැති කරන, අපේ පෞරුසත්වය නැති කරන ප්‍රතාපවත් වෙන්න අපි බල්ලෙක් වගේ, හරකෙක් වගේ බවට පත් කරන මහා නින්දිත ක්ලේශයක් රාගය කියන්නේ. ඒක වැරදි මහවතක්. ගිහි පැවිදි දෙපාර්ශවයේම ಗುಣධර්ම නැති කරන මාවතක්. ඒ මාවතට ගියොත් ಗುಣධර්ම නැති වෙලා යනවා. ඒක හොඳින් මතක තියාගන්න ඕනි. අර ගිහි අයට ධර්මානුකූලව විවාහ ජීවිතයටපත් වෙන්න පුළුවන්. නමුත් එතනින් එහා ඒවත් ඉක්මවා යන්න ගියොත් එහෙම යාගේ ජීවිතේ කොහෙන් කෙලවර වෙයිද කියලා කියන්න බෑ. කායිකවත් ජීවිතේ විනාශ වෙනවා. කයත් විනාශ වෙනවා ඇත්තටම වැඩි කලනකොට. මානසිකව පීඩණයටපත් වෙනවා. කායික රෝගී වෙනවා, මානසික රෝගියෙක් වෙනවා. මෙලොවත් අසාර්ථක වෙනවා, පරලොවත් අසාර්ථක බවට ඒක රාගයේ වැරදි මාවතයි කියලා තථාගතයන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා. ඊළඟට ඇහුවා ප්‍රශ්නය කින්සු ධම්මානං පරිපන්තෝ කියලා. කුසල ධර්මයන්ට ඇති උවදුර කුමක්ද? කුසල ධර්මයන්ට ඇති උවදුර කුමක්ද? ලෝභෝ ධම්මානං පරිපන්තෝ මොකද්ද කුසල් කරන්න තියෙන උවදුර බාධා වනතුර? ලෝභය. හැම කුසලයකටම එකකට නෙමෙයි. සිල් රකින්නද, භාවනා කරන්නද, දන් දෙන්නද හැම එකටම. වන්න වන්දනා ගමනක් යන්න පුළුවන්ද කියලා අපිට ලෝභය නිසා බෑ. ගෙවල් වල කවුරුත් නෑ. එක්ක උයන්න කෙනෙක් නෑ. අම්මට යන්න විදිහක් නෑ. කට්ටිය ළමයින්ට උයන්න කෙනෙක් නෑ කියලා හිතනවා. ගෙදර වැඩ කරන්න කෙනෙක් නැහැ කියලා හිතනවා. බිස්නස් එක කොහොමද දවසකට අපහරින්නේ කියලා හිතනවා. කොච්චරද රැකියාවක් කරන කෙනෙක් නම් එදාට එන කට්ටිය ඉන්නවනේ කොහොමද ඒක අතහරලා දාන්නේ. එහෙම කරන්න බැහැ දවස් කීපයක්. එහෙම ප්‍රශ්නයක්. කොහොම නමුත් මේ හැම කුසලයකටම දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ටම තියෙන ප්‍රබලම බාධාව තමයි ලෝභය. මේකට අහු වුනහම ජීවිතය විනාශ වෙලා යනවා. ලෝභයත් අපිට රහත් වෙනකම්ම තියෙනවා. නමුත් අපි ලෝභයට යට වෙන්නෙමක් නැතුව ලෝභයත් එක්ක ජීවත් වෙන්න ඕනේ. සමහර අය අපිට අවශ්‍යයි ජීවත් වෙන්න. සමහර අය අවශ්‍ය නැති වුණත් හෙලවන්න බෑ. gedara ඉන්න අරින්න වෙනවා. ලෝභයේ වගේ කෙනෙක් අවශ්‍ය නැති වුණාට එළවලම දාන්න බෑ. අපිට රහත් වෙනකන් එයාටත් ඉන්න දෙන්න වෙනවා. හැබැයි එයත් එක්ක හිටියට අපි එයාට යටත් වෙන්නතු ඉන්න ඕනේ. ඒක ඒ ඒ මට්ටමටවත් අපි සකස් කරගන්න ඕනේ. අපේ ಗುಣධර්ම වලට බාධා කරන්නේ නැතුව ඒ කියන්නේ අපි ආ යටතේ ඉන්න ඕනේ අපි යටතේ ආව තියාගන්නවා විතරයි. ලෝභය තමයි කුසල ධර්මයන්ට තියෙන ප්‍රබලම උවදුර බාධාව. ඊළඟට ඇහුවා දිවා රාත්‍රී දෙකෙහි ගෙවෙන්නේ කුමක්ද? තථාගතයන් වහන්සේ පිළිතුරු දුන්නා වයෝ රත්තිං දිවක්ඛයන් වයෝ රත්තිං දිවක්ඛයන් ඒ කියන්නේ වයස සෑ දවල් දෙකෙහි ගෙවේ. දිවාරය දෙකේ ගෙවි ගෙවි යන දේ තමයි වයස කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට උපතින්ම තීරණය වෙනවා මොහු කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා. වයසක් තීරණය වෙන උපදින මනුස්ස ලෝකේ නම් පිනකින් ඉපදෙන්නේ ඒ පිනෙන්ම තීරණය වෙනවා මෙයා ජීවත් වෙන්නේ හරියට මෙන්න මෙච්චර කාලයයි මෙන්න මෙච්චර අවුරුදු ගාණක් මෙච්චර දවස් ගාණක් කියලා හරියටම කාලයක් තීරණය වෙනවා සමහර විට ඒ කාලය වෙනස් වෙන අවස්ථා තියෙනවා උපතින් තීරණය වෙලා තිබ්බට අර ඉපදෙන්න හේතු වෙච්ච පින තියෙනවනේ ඒ පින ඉක්මනින් විපාක දෙලි ඉවර වුණොත් එහෙම ඒ කියන්නේ අවස්ථාව එක දිගටම ලැබුණොත් පින විපාක දෙන්න පින එක දිගටම විපාක දෙල විපාක දෙල විපාක දෙල ඉවර වෙනවා. ඉවර වුණොත් ඒත් මැරෙනවා පින් ඉවරයි යාගේ ඊට පස්සේ. පින් ඉවරුණාට පස්සේ ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔය ගොඩාක් හොඳට හැම පැත්තෙම හොඳට වෙලා දියුණු වෙලා හැම යහපතම කරගෙන ඉන්න අයත් වැඩි කල් ඉන්නව අඩුයිනේ. පින් විපාක දෙනවා විපාක දෙනවා විපාක දෙන අඩුවයි පින් වැරලා යනවා සමහර විට. අන්න එහෙම සමහර අය ඉන්නවා. අර පින් වේගයෙන් විපාක දුන්නොත් එහෙම ඒත් ඉක්මනින් ඉවර වෙනවා. කෙනෙක් ඉවරුණාට පස්සේ ආයේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. කර්මයේ සේවනා මරණයටපත් වෙන කම්මක්ඛය මරණය කියලා කියන්නේ. ඒ වගේම තමයි වයස එන වයස තීරණය වෙලා තියෙන උපතින් හැබැයි ඒ උපතින් තීරණය වෙච්ච වයස සමහරට ඒ කර්මයේ ගෙවිලා අඩු වෙන්න පුළුවන් ඒ වගේම හොඳ කුසල කර්ම කිරීමෙන් අපිට උපතින් ලැබිච්ච වයස වැඩි කරගන්නත් පුළුවන්. මොකද ආයුෂ වැඩෙන පුණ්‍ය කර්ම තියෙනවා. ඒක වැඩි කරගන්නත් පුළුවන් ඒ ආයුෂ. ආයුෂ වැඩෙන පුණ්‍ය කර්ම තේරුම් අරගෙන ඒවා සිදු කිරීමෙන් අපේ ආයුෂ වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේ මේ පුණ්‍ය කර්මයන් තමතරව අතීතයනම් සමහර අය සමහර ඖෂධ භාවිතා කරලා තියෙනවා දීර්ඝ වයස් ජීවත් වෙන්න. අවුරුදු 100ක් ජීවත් වෙන්න කැමැති අය භාවිතා කළ ඖෂධ. ඊළඟට අවුරුදු 200ක් ජීවත් වෙන්න භාවිතා කළ ඖෂධ. අවුරුදු 300ක් ජීවත් වෙන්න භාවිතා කළ ඖෂධ. කොහොම හරි අවුරුදු 2000ක් දක්වා ඖෂධ ක්‍රමයන් පිළිබඳව පැරණි පොතපත් පොත්පත්වල සඳහන් වෙලා තියෙන අපි කුස්කොළ පොත් කියලා කියන්නේ. ඉපැරණි පොත් නේවා. ඒ පොත්වල එහෙම ඖෂධ ඒවා සකස් කරන කෙනෙක් හෝ දැනට භාවිතා කරන කෙනෙක් හෝ නැහැ. නමුත් එම ඖෂධ සකස් කරන ආකාරයන් පිළිබඳ ඒවා සඳහන් වෙලා තිබෙනවා. අපේ සාමාන්‍ය දැනුමින් අපි හිතුවට එච්චර කල් ජීවත් වෙන්න බෑ කියලා අවුරුදු 3400 ජීවත් වෙන අය සිටිනවා. අපි දන්නේ නැති වුණාට. ආනන්ද මෛත්‍රී නායක හාමුදුරු ගොඩක් කියලා තේ උන්වහන්සේට හමු වෙන සමහර යෝගීන් පිළිබඳ හිමාලයේදී හමු වෙච්ච. උන්වහන්සේ හිමාලයේ හලස්සට ඉඳලා තියෙනවා අවුරුදු 4500ක් වෙච්ච අය පිළිබඳ පව විස්තර උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ උන්වහන්සේ බලන්න ගියාම ඒ හිමාලයේ තොරතුරු ගොඩක් තියෙනවා. මම හිතන්නේ උන්වහන්සේ බලන්න ගිහිල්ලා තියෙන අයට ඒ පිළිබඳව හොඳ තේරුම් ගැනීමක් ඇති සමහර විට උන්වහන්සේ බලන්න ජීවිතේ කීප වතාවක් හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් එහෙමත් ජීවත් වෙන ක්‍රම පිළිබඳව සඳහන් වෙනවා. හැබැයි කර්මයේ ඒවෙත් හැබැයි පැහැදිලිවම කියනවා ඒ ඖෂධ පරිහරණය කරනකොට කරන්න ඕනි නොකල යුතු වැරදි ටිකකුත් ඒවැයම සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ වැරදි ටික කරන්නේ නැතුව විතරයි මේ ඖෂධ පරිහරණය කරන්නේ. මේ වැරදි ටික කරනවා නම් මේ ඖෂධ පරිහරණය කරන්න එපා කියලා ඒවැයමත් සඳහන් වෙලා තිබෙනවා. නමුත් ඒවා අපිට කරන්න පුළුවන් දේවල්. ඒ වැරදි අතහැරලා ජීවත් වෙන එක. කෙසේ නමුත් එහෙම පැරණි ක්‍රමයන් පිළිබඳ සඳහන් වෙනවා. ඒවායේ යම්කි සත්‍යයක් තිබිය යුතුයි කියලා ගොඩක් උගතුන්ගේ පිළිගැනීමක් පැරණි උගතුන්ගේ පිළිගැනීමක් තිබිලා තිබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ප්‍රශ්නයක් කිං මලං බ්‍රහ්මචරියස්ස බඹ සරට ඇති මලකඩ කුමක්ද කියලා. උන්වහන්සේ මේක පුරුෂ පාක්ෂය පක්ෂය සම්බන්ධයෙන් පිළිතුරු දුන්නේ. ස්ත්‍රී පක්ෂයට මේ පිළිතුරු වෙනස් වේ යුතුයි. මේකද කියනවා ඉත්ති මලං බ්‍රහ්මචරියං. බ්‍රහ්මචරියාවට තියෙන මලකඩ තමයි ස්ත්‍රිය. වික්ෂුවක් වුණත් එහෙමනේ. භික්ෂුවගේ ජීවිතය හරියට මහා යෝධ යකඩයක් වගේ. ඉතින් මේ යෝධ යකඩය ස්ත්‍රිය නැමැති මලකඩ හැදෙන්න පටන් ගත්තොත් කොච්චර යෝධ යකඩයක් වුණත් මලකඩ වලින් යකඩ විනාශ කරන්න පුළුවන් මුළු යකඩම විනාශ කරන්න පුළුවන් මලකඩ වලට. ඒ මලකඩ බැඳුනොත් මේ යෝධ යකඩේ විනාශ වෙලා යනවා. ඉතින් වික්ෂුවක් විසින් නිතරම හොඳ සිහියෙන් ඉන්න ඕනේ මේ මලකඩ එන්න දෙන්නේ නැතුව Tamange මේ ජීවිතය නැමැති යකඩයට ශ්‍රේෂ්ඨ බ්‍රහ්මචර්යාව නැමැති යකඩයට අනිත් අයගේ ජීවිත විවාහ වෙලා ඉන්න කෙනෙක්ගේ ජීවිත උනත් එහෙමයි. විවාහ වීම ධාර්මිකයි නේක පාපකාරී නෑනේ. පෞසිද්ධ වෙන්නේ. නමුත් වෙනත් ස්ත්‍රියකට හිත යනවා නම් අන්න මලකඩක් හැදෙන්න පටන් ගන්නවා. විනාශ වෙලා යන එයාගේ ජීවිතේ නැමැති අකඩය. ඉතින් ඒක නිසා හොඳින් අදිස්ථානයකින් ඕනි. මේ යකඩය මලකඩින් නොම වෙනසේවා කියලා. විතර තමන් හොඳ සිහියෙන් කල්පනාවෙන් ඉන්න ඕනි. කාන්තාවකට ඉතින් තියෙන මලකඩ පුරුෂයා පමණයි. මේක කියලා තියෙන්නේ ඉත්තිමලං කියලා පුරුෂ පක්ෂයට සම්බන්ධයි. ඉතින් කාන්තා පාරසේ වුන් තදාළ විදිහට එයාට එයාගේ භ්‍රමචර්යාවට මලකඩ වෙන්නේ පුරුෂයන් බව අවබෝධ කරගත යුතුයි. තමන්ගේ විවාහක පුරුෂයා හැර අන් සෑම කෙනෙක්ම තමන්ගේ භ්‍රමචර්යාව නැති කරනවා. අර ශ්‍රේෂ්ඨත්වය නැති කළා දානවා. ඒක නැති වුණාට පස්සේ ජීවිතේ වටින්නේ ඒ ශ්‍රේෂ්ඨත්වය බ්‍රහ්ම කියන වචනේම තියෙන්නේ බ්‍රහ්මචර්යා කියන ශ්‍රේෂ්ඨ චර්යාව කියන එක නෙමේක තේරුම. ඉතින් ශ්‍රේෂ්ඨ චර්යාව නැත්තම් හීන චර්යාව ඇති කෙනෙක් වෙනවනේ. ඒකෙන්ම පහත් බවට පත් වෙන ඔබේ ජීවිතය. ඊළඟට ඇහුවා තපෝ මේ දිය නුමුසු නෑම කුමක්ද කියලා. දිය නුමුසු වතුර නැතුව නාන්නේ කොහොමද? උන්වහන්සේ තපෝච බ්‍රහ්මචරියංච තපසයි බ්‍රහ්මචර්යාව. තපස කිව්වේ කෙලෙස් ශ්‍රවණ වීරය. ඒ බ්‍රහ්මචර්යාව මේ දෙක තමයි දියුණු මුසු නෑම කියන කෙලෙස් නැති කරගන්න පුළුවන් කියන එකයි අදහස් කරන්නේ. ඊළඟට සිත නොපිහිටන සිදුරු හය කවරේද? ඒවා පිළිබඳව විස්තර ඉදිරිපත් කරන්නේ විස්තර දීර්ඝ බැවින් ඒ සිදුරු හය නමින් පමණයි කියන්නේ අලස බව ප්‍රමාදය ඊළඟට අනුත්ථාන අනුත්ථාන කියන නැගී නොසිතීම අසංවරය නිନ୍ଦ ඒ වගේම ඈනුම්ඥාම මේවා තමයි ඒ සිදුරු දේශනාව අවසන්යි ආකාසට්ටා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ලෝක සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් දියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සේ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද දොළොස්වල උත්තරීර ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු